හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් කවුරු හෝ කෙනෙකුට තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් එහෙම නැත්නම් අද ප්‍රාර්ථක ධර්මදේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. එවන්තමෙන්ඩිස්ට uh, තමන්ගේ පැන ඉදිරිපත් කරන්න පුළුවන්. Uh, ස්වාමීන් ඔව් අත්දැකීමක් විස්තර කරන්න හිතුණා. ස්වාමීන් වහන්සේ සක්මන කරන ගමන් අයුක්තාපු ලොකු ස්වාමීන් වහන්සේගේ කිටි දේශනාවක් අහන ගමන් හිටියේ. ඔහොම සක්මන සිදු වෙන ගමන් ළඟ ගෙදරක ටිකක් අයිය සින්දුවක් දැම්මා. මම හිටියේ සක්මනේ දේශනාවක් ඇහෙන ගමන් ඔතනදී ටිකක් ප්‍රබන්ධ සිදු වුණා. ප්‍රංශය වෙනවා කියලා දැක්ක ගමන් සක්මන නැවතිලා බලන් හිටියා. එතනදී ආපස්සට බලුණා මම සක්මන් කරනවා කියලා පටන් ගත්තේ. නමුත් ඒකත් ඔටෝ වෙන දෙයක්, ස්වභාවික වෙන දෙයක්. දේශනාව ආන්න ඕනේ කියලා හිතුවට ඒකත් ඒ වෙලාවට ලැබුණ දෙයක්. එකපාරට දේශනාව කියන එන ශබ්දයක ඉඳන් වැඩි ශබ්දයක් ඇහුණ දෙයට අවධානය ගියා. ඒක සින්දුවක් කියලා දැක්කේ පස්සේ ඊටත් පස්සේ මේ දේශනාවට දේශනාවට අවධානය යනවද නැත්නම් සින්දුවට අවධානය අවධානය යනවද කියලා බලන්න ඕනේ කියලා හිතක් ආවා. එහෙම වලද්දී දේශනාව අහන්න ඕනේ කියලා හිතපු නිසා ඒ සියුම් ගැටීමක් ආවේ. ඇත්තටම දේශනාවක් ඇහුව නෙමෙයි ඇහුණ දෙයක්. අර ඒ ශබ්දයත් එනිදන් අනිච්චී ශබ්දේ දා අනිශබ්දේ මානෝ වීමක් විතරයි උනේ කියලා අර මහා පැහැදිලි වීම අර එක බරක් පරිණ නිදාසීමක් වගේ දෙයක් අනුන්ට තේරුණා. ඒක අත්දැකීම සනස මොනවද කියන්න කියලා හිතුණා. ඔව් ඉතින් ඒ වගේ ඉතින් අර අපි ඉඳුරන් පරිහරණය කරනකොට ඉතින් අර විවිධ අරමුණු ඒ ඉඳුරන්ට ලක් වෙනවා. <clears throat> දැන් මහත්කව වගේ අපි හිතමු දේශනාවක් අහා හිටියේ. හැබැයි ඒක අභිබවා සින්දුවක් ඇහෙනවා. ඉතින් ඒකට සමහර විට අපේ හිත ලකුණු දෙන්න පුළුවන් සින්දුවට. ඒකට ඉතින් දේශනාව අතහැරිලා අපි සින්දුවත් සින්දුව ඔස්සේ යනවා. සින්දුව මුමුණන්න පටන් ගන්නවා. ඒක රස විඳින්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි අර ඉන්ද්‍රිය සංවරය ගැනත් අද කතා කළේ. පුළුවන් ද අපිට මෙතෙන්දී ඉඳුරන් দমনය කරගන්න. තේරුම් අරගෙන මෙතෙන්දී මම කළ යුත්තේ දේශනාවට හුම්කම් දෙන එකයි. සින්දු අහලා මෙතෙන්දී හරියන්නේ නැහැ කියලා පුළුවන් මට මාව দমনය කරගන්න. මට පොඩ්ඩක් ටොක්ක්ක් කනලා හික්මුව ගන්න පුළුවන්ද කියන එක තමයි ඉතින් වැදගත් වෙන්නේ. ඒ නිසා අපිට ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී මේ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ තැන්වලදී අවස්ථානුකූලව කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ බිහිරෙක් වගේ වාසය කරනවා කියලා. නැත්නම් අන්ධෙක් වගේ ඔළුවෙක් වගේ වාසය කරනවා කියන එක නෙමෙයි මෙතෙන්ද අදහස් වෙන්නේ. ඉතින් ඒකයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉතින් අර ප්‍රතිපදාවක් අනුගමනය කරමින් බුදුරජාන් වහන්සේ පෙන්වන විපස්සනා මාර්ගයක් වඩනවා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා වෙන අරමුණකට හිත ගියත් සින්දුවට හිත ගියත් යහුසුරුව නැවත Tamanට වමනා තැනට හිත ගන්න. ඉතින් ඔන්න ඔය අධිකාරී ශක්තියක් නැත්නම් ඔන්න ඔය තමා වශයෙන් පවත්වා ගැනීම හැකියාවක් එක අතකින් ටිකක් දුරට දියුණු වෙනවා කියන්න පුළුවන් හිත দমনය කරගත්තාම. හිත තුල විපස්සනාවක් වඩා ගත්තාම. ඒ නිසා ඒ ඔය වගේ ප්‍රශ්න ඉතින් මතු වෙන්න ඕනේ. එතකොට තමයි අපි දැනගන්නේ කොහොමද තාම මේ හිත වැඩ කරන්නේ. කහමද තාමත් හිත ගිහිලා ඒ යම්කිසි ආස්වාදයක රැඳෙන්නේ. ඒ ඉබඳු දෙයක ඇලෙන්නේ. එතකොට අන්න තේරුම් ගන්න බලන්න ආ තාම ඉතින් මේ කාමංශය වැඩ කරනවා. තාම මේ රාග අනුසය පෝෂණය වෙනවා. කියලා එහෙනම් Tamanටම මතක් කරගන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ දිවස්ස හොඳයි හොඳයි ඊළඟ තමම් ගැටලුව පන්තිජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන් දිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි හොඳයි යසුමානේ මම කන්දරම ධර්ම සාකච්ඡාවක් මගේ සාකච්ඡා කොටසෙන් පස්සේ මට නික්ම යන්න වුණා වෙනකට නමුත් මම පසුදින ඉතුරු ටික අහනකොට ගොඩක් කීප දෙනෙක්ම ඒ අර අනුකම්පාව පිළිබඳව මට මතකයි ප්‍රශ්න නගනවා සාකච්ඡා කරනවා. ඒකවල මම නැවතත් ගොඩ ගන්න විමසීමකට බැලුවා. ඇත්තටම මට එතනදී දැන් අනුකම්පාව කියන දෙයක් තිබුණේ නැද්ද කියන එක නමුත් මම වැරදි දැන් එතකොට ඒතර ලැබිලා තියෙන බව මම දැන ගැනීමත් ඒක වෙන තැනකින් කියන්න ඕන කියන සතෙක් කයිද කියන අදහස ආවෙත් මට අනුකම්පාව කියන එක තිබීම නිසා කියන එකත් මම හොයාගත්තා. නමුත් මම දැන් ඒකට එහෙම නැදීහත් වීම. දැන් මොකද ඒවා මොකද මම එතකොට බැදුවේ ඒක හේතු ඵල දහමක් අනුව සිදුවන දෙයක්. දැන් මම ඒ ටික අරගෙන වෙන තැනකින් තිබ්බනම් ඒක මේ හේතුඵල න්‍යාය අනුව වෙන සතෙකුගේ ආහාර වෙන්න යනවන්නම් මම ඒක නැවැත්වීම එතකොට ඒක කොහොමද බලපාන්නේ කියන එකක් වගේ එකක් තමයි මට අදහසක් හැටියට ඉගාවගේ වෙන. තවදුරටත් විමසීමක් වෙනකොට ආවේ ඉතින් ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? එතකොට ඇත්තටම දැන් ඒ විදිහට මේ වගේ සිතුවිලි ධාමයක් ඒ ඔස්සේ ක්‍රියා කරගෙන හේමම එතකොට ප්‍රපංච කිරීමක් වෙනවනේ. එතකොට මේ අනුකම්පාව කියන සිතේ ස්වභාවය මතුවෙන්නවා කියන්නේම එතන සංකාර ඇතිවීමක් නෙමෙයි. ඒක ගැන පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇත්තටම අනුකම්පාව පහළ වීම, කරුණාව පහළ වීම කියන්නේ සංස්කාරයක් තමයි. ඒක හැබැයි ඉතින් ඒක කතකින් මේ මනුස්ස හිතේ පහළ වෙන වැරදක් කියලා කියන්නත් බෑ. හැබැයි ඉතින් අපිට පැටලෙන තැන තමයි අපි සමාලාට ඒක මදහත්ව දකින්න නැතුව සතිමත්ව දකින්න නැතිව ඒක කෙනෙක් කරගෙන ඒක පුජ්‍යලයක් කරගෙන මම කරගෙන ඒකට ලක් වෙලා ඒකට වහල් වෙලා ඒ අනුකම්පාවෙන් නිකන් තෙත් වෙලා කටයුතු කරන ගතියක් තියෙනවා. ඉතින් එතකොට අන්න අපේ සීමාව පැනනවා. ඉතින් එතකොට අන්න අපි අපේ යන්න පුළුවන් සීමා මොකද්ද මේ කළ යුතු දේ මොකද්ද කියන එක ගැන අපිට නුවණ කියන එක යටපත් වෙලා අපි නිකන් අර හැඟුම් බර වෙන්න ගන්නවා ඉමෝෂනල් වෙන්න ගන්නවා ඒ ඒ අනුකම්පාව මිශ්‍රිත සිතුවිලි බහුල වීම තුලින් අපේ හිත ඒ මත නිකන් හිර වෙන්න ගන්නවා ඉතින් එතකොට අනිත් දේවල් පේන්නේ නැහැ. කළ යුතු දේ තේරෙන්නේ නැහැ. මෙතෙන්දි ගත යුතු පියවර මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් හිතන්න අපි මෙහෙම අපි දැන් වාහනයකට වාහනයක යනකොට ඔන්න ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා දකින්න. අපි තුම අපේ වාහනෙත් නවත්තලා මේ බලන්න යනවා. ඉතින් එතකොට ඔන්න කවුරු හරි අනතුරකට ලක් වෙලා තිනවා. ඔන්න අපේ හිතේ ලොකු අනුකම්පාවක් කරුණාවක් පහළ වෙනවා. ඉතින් මේක අපිට පාලනය කරගන්න බැරිලා ඉතින් අපි කෑ ගහනවා, අඬනවා, එතකොට හැබැයි කල යුත්තේ මොකද්ද කියලා සමහරට තේරෙන්නේ නැහැ. සමහර විට අපිට එතෙන්දී නුවණ පහළ වුණා නම් සමහරට ඔන්න නුවණින් කියන්න තිබුණා මෙතෙන් දැන් එක કૃතිම සසනය දෙන්න. නැත්තම් මෙයාට වතුර ටිකක් දෙන්න. නැත්තම් මෙයාට පොඩ්ඩක් මේ ළඟ තියෙන ස්පිරිතාලයකට ඩිග්මන්ට තමන්ගේ වාහනේ මේ ළමයාව අරගෙන යන්න. සමහර නුවණින් ඒ බඳු ප්‍රතිකර්මයක් කියන ඉඩ දෙනවා. නමුත් අපේ හිත හැඟුම්බර වුණාම අර අනුකම්පාවෙන් කරුණාවෙන්ම විතරක් එතනට අපි එළඹුණාම අර නුවණ කියන එක යටපත් වීම එකාතකින් පාඩුවක් කියන්න පුළුවන්. ඒ නිසා අනුකම්පාව කරුණාව වගේ දේවල් වලදී අපි කොහොමද ඔන්නේ සමබරතාවය පවත්ව ගන්න? එක්තරාන්දමක තෙත්වීමක්, එක්තරාන්දමක මුරුදු භාවයක් කරුණාවක් අත්‍යවශ්‍යයි. නමුත් ඒක අර සතිය කියන එක තුල ක්‍රියාත්මක වෙනවා නම් සතිමත්ව ඒ කටයුත්තේ නිරත වෙනවා නම් එක්තරා අන්දමක මොනිටර් කිරීමක් අපේ හිත තුළ සිද්ධ වෙනවා නම් ඉතින් එතකොට අපි කළ යුතු දේ කරනවා. එතෙන්දී අපි අනුකම්පාවෙන් කරුණාවෙන් ප්‍රඥාවන්තව කටයුතු කටයුතු කරනවා. එයාගේ නිදහස පිණිස එහෙම නැත්නම් අපි හිතමු නිරෝගී බව පිණිස එයාට පිහිට වෙන්නේ යම්සි ක්‍රමෝපායන් යොදනවා. ඉතින් මේ බඳු පැත්තක් තමයි එහෙමනම් අපිට කියන්න වෙන්නේ අනිත් පැත්තට දැන් අර බඳු ජීව මහත්තයා කිව්වා වගේ අපි හිතමු දැන් උගලට උගලකට අහුවෙලා ඉන්නවා සතෙක්. ඉතින් එතකොට දැන් අපි හිතුවොත් දැන් මේ සතා නිදහස් කරොත් එහෙම මේ එක උගලට ඕපු කෙනාගේ ආහාරය නැති වෙනවා. නැත්තම් මේ වෙනස් සතෙක්ගේ ආහාරයක් මම මේ ගන්න යන්නේ. ඉතින් මට නම් හිතෙනවා එච්චර දුර අපි හිතන්න ගියොත් කවදාවත් අපිට කෙනෙකුට පිහිට වෙන්න බැරි වෙයි. මොකද එතනදී තියෙනවනේ හැම හැම සතෙක්ම ඉතින් තවත් සතෙක්ගේ ගොදුරක්නේ. ඒක කොහේ හරි අපි හිතමු මොක හරි මකුළු දැලක සතෙක් පැටලලා ඉන්නවා. එහෙම නැත්නම් වලක සතෙක් වැටිලා ඉන්නවා. ඉතින් එතකොට ඉතින් දවස් ගාණක් යනකොට සමහරවිට වෙන වෙන මොකෙක් හරි සතෙක් ඒ සතාව ගොදුරු කරගනි. නමුත් අපි එතන දැක්කනම් අපිට නම් එතෙන්දී අවස්ථාවක් ලැබිලා තියෙන්නේ අපිට කරුණාවකුත් පහළ වුණා නම් ඉතින් ඒ සතාව ගොඩගත්තා කියලා ඌට පිහිට වුණා කියලා ඒ මද්දට අහුවෙච්ච සතාව නිදහස් කළා කියලා. මම නම් හිතන්නේ ඒක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. මට නම් හිතෙනවා එතෙන්දී කල යුත්තේ ඒක තමයි කියලා. එතපත්දී එතනදී දැන් මමත් ඔයකොත් කොට නැගෙනව නේද? නෑ එහෙමත් අවශ්‍ය නෑ නේද? ඒ කියන්නේ දැන් මමත්වයක් නැතුව අපිට බැරිද සතාව නිදහස් කරන්න? නමුත් දැන් අනුකම්පාව සහගත පුද්ගලයෙක් එතන ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. නෑ මම නම් හිතන්නේ දැන් හිතන්න දැන් මෙහෙම දැන් ඔන්න අර මහා පන්තක හාමුදුරුවෝ තුල්ල පන්තක හාමුදුරුවන්ට බැනලා පන්සලෙන් පන්න ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔළුව අත ගාලා පන්සලට එක්කන් එනවා. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ ඒ පන්සලෙන් පන්නගත්ත ඒ පුංචි සාමින් වහන්සේ ගැන අනුකම්පාව පහළුණා කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ හිතේ මමත්වයක් ගොඩනගලා කියලා කියන්න බෑනේ නේද? එතකොට අපි තව කෙනෙකුට පිහිට වෙද්දී අනුකම්පා කරද්දී අනිවාර්යයෙන්ම අපි තුල මමත්වයක් ගොඩනගාගත යුතුයි කියලා එහෙම හිතන්න අමාරුයි වටනම් හිතෙන්නේ. දැන් හිතන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි තුමු එක උදාහරණයක් ගත්තොත් දැන් තමන් වහන්සේගේ මව් බැමිණියට පිට වෙන්න කියලා ඔන්න අන්තිම මොහොතේදී එතෙන්ට යනවා. මේ අනුකම්පාවෙන් යන්නේ අම්මට පාර පෙන්ලා දෙන්න. ඉතින් එතෙන්දී අනුකම්පාවක් තියෙනවා. ඉතින් එතෙන්දී මමත්වයක් ඉස්මතු වීමක් ගැන කියන්න බැහැනේ. ඒ නිසා අපි අපිට යම්කිසි කුසල කර්මයක් කරන්න පුළුවන්කම තියේවි. හැබැයි ඒ තුලින් අනිවාර්යෙන් අපි මත්යක් ගොඩනගා ගත යුතුයි කෙනෙක් පුද්ගලයේ තනා ගත යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. හොඳයි. ඔබ වාසයට පෙරවන් සරණයි විවිධ බව නිරෝධ බව ප්‍රාර්ථනා. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ස්වීන් පෙරේරාට ඉදපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි සංඝාංශ. ඔව්. මම මම කාර්ය අහංකාරය අතර වෙනස මෙහෙමද තේරුම් ගන්නේ. දැන් මම කාර්ය කියනකොට මම බණ අහන මම භාවනා කරන මම මම එහෙම කියනකට කියනක විතර අහංකාරය කියනකට මගේ අම්මා මගේ මගේ කියලා මගේ අම්මා මගේ දරුවා මගේ පච්චා එහෙම එහෙමද හිතන්නේ ඒක ඔව් ඒකේ අනිත් පැත්ත <laughs> අහං කියලා කියන්නේ මම මමං කියලා කියන්නේ මගේ කියන එක. දැන් පාලියෙන් අහං කියලා කියන්නේ මම කියන එක. මමං කියලා කියන්නේ මගේ කියන එක. එතකොට දැන් මෑනියෝ කියව එකේම අනිත් පැත්ත තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් යම් හෝ අවස්ථාව දැවතන පාලි වචනේ නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපි සිංහලෙන් මේක තේරුම් ගත්තොත් කොහොමද මේ හිතේ යම් අවස්ථාවක මම හුවා දක්වන්නේ? කෙනෙක් හුවා දක්වන්නේ, පුද්ගලෙක් හුවා දක්වන්නේ. ඒ ඒ වෙලාවේදී අන්න අහංකාර කියන එක තමයි මතුවෙන්නේ. තවත් වෙලාවකදී ආ මේක මට අයිති. මේ දරුවා මගේ දරුවා. මේ මේ ඇවිල්ලා මගේ රස්සා. මේ තියෙන්නේ මගේ කාර් එක. මේ තියෙන මගේ ගේ. මේ තමයි මගේ පොසිෂන් එක. මේ මගේ රට. මේ හැමතැනකම මේ මමත්වයක් එමෙ නැත්නම් මගේ කියන ස්වභාවයක් තමයි මතුවේ මතුවෙන්නේ. ඉතින් ඒ ඒ බඳු සිතුවිලි පහළ වෙනකොට අපි ඒව පෝෂණය කරන්න යන්නේ නැතිව පුළුවන් මේවා හුදෙක් සිතුවිලි. මේවා විල අවිද්‍යාව මත පදනම් වෙච්ච සිතුවිලි. මේවා තුලින් එක්තරා අන්දමක මඤ්ඤණාවක් තමයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන ඒවා හිමීට හිතින් අයින් කරලා නැවතත් හිත ශාන්ත කරගන්න පුළුවන් නම් හිත නිශ්ශබ්ද කරගන්න පුළුවන් නම් එතකොට ඉතින් මේ කටයුත්ත සාර්ථක වෙනවා. හොඳයි හොඳයි. හොඳයි. ඊළඟට හම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණකට කියුණා අර මේ දික්ටි කියන්නේ සමාධිය සමාධිය ලබාගත්ත කෙනෙකුගේ හිතේ දික්ටි ඇති වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම මේ කියන්නේ දැන් සමාධිලාභියෙකුගේ හිතේ දෘෂ්ටි 44ක් විතර ඇති වෙන්න පුළුවන් කියලා ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒවා ටිකක් මේ විස්තර වශයෙන් අපි බලමු පස්සේ දවසක බ්‍රහ්මජාල සූත්‍රය සාකච්ඡාවකට ගන්න. ඊටාම ගැඹුරු සූත්‍රයක්. ඒ වගේමයි අතිශය සූක්ෂම අන්දමින් අපේ හිත විවිධ දෘෂ්ටීන් වල පැටලෙන ආකාරය එතන සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එකාතකින් අර සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන කිසිම ආධ්‍යාත්මික පැත්තක් නැති හිතේ සමාධියක් නැති කෙනාගේ හිතේ හුඟක් වෙලාට තියෙන්නේ කාම භෝගී බවක් විවිධ එදිනදා ගැටලු වලින් පෙළෙන බවක් ඉතින් යාට කතා කරන්න හිතන්න සිද්ධ වෙන්නේ මේ එදිනදා ප්‍රශ්න ගැන අද කාලේ ගත්තොත් ඉතින් එක්කෝ පෙට්‍රල් ප්‍රශ්න ගැන ආර්ථික ප්‍රශ්න ගැන රටේ ජනාධිපති ගැන ප්‍රශ්න ගැන ඉතින් ওই වගේ දේවල් තමයි යාගේ හිතේ තියෙන්නේ. නමුත් අර ආධ්‍යාත්මික ජීවිතයකට පිවිසිච්ච කෙනා සමාධියක් හදාගත්තට පස්සේ හිතේ එකඟතාවයක් හදාගත්තට පස්සේ ඒ සමාධිය උත්සන්න වෙලා කටයුතු කරනකොට ඒකට මුල් තැන දීලා කටයුතු කරනකොට එයාගේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් එයාගේ හිතට පැමිණි අදහසක් එයා ඕනට වඩා ඒක ඒකට මුල් තැන දීලා ඒකට වටිනකමක් දීලා ඒ ඔස්සේ දිගට දිගට කල්පනා කර කර කල්පනා කර කර යන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා මොකද ඒ සමාධිමත් හිතේ පහළ වෙන සිතුවිල්ල බොහොම බරපතල අන්දමකින් ප්‍රබල අන්දමකින් හිත තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොකද අපි එතෙන්ද නිවැරදිව කටයුතු කළේ නැත්නම් විපස්සනාවකින් ඒ වමනා කරන ආభాෂය පුහුණුව ලැබිලා නැත්නම් යෝගාවචරය යන්නෙම සමාධිය ඉස්සර කරගෙන නම් එතකොට බරපතල විදිහට මේ ක්ලේශයට අහු වෙන්න පුළුවන්. ඒ පහළ වෙච්ච අදහස, ඒ හිතේ ඉස්මතු වෙච්ච අරමුණ දැන් සම්පූර්ණයෙන්ම හිත වහයලා ගන්න පුළුවන්. හිත ඒකෙන්ම මැඩපවත්වන්න ඉඩ තියෙනවා. ඒකමයි දැන් කල්පනා කරන්නේ. වාඩි වුණාමත් ඒක කල්පනා කරනවා, ඇවිදිනකොටත් ඒක කල්පනා කරනවා, නිදාගෙන ඉන්නකොටත් ඒක කල්පනා කරනවා. ඊට පස්සේ ඔන්න හිත දෘෂ්ටිගත වෙනවා. දැන් හිතන්න මෙහෙම සරල උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් හොඳ සමාධියක් දිනු කරනවා. එයාට තියෙනවා අපි තුම ප්‍රථම ධානයේ තියෙනවා. හිත හරියම ඉතින් පිරිසුදුයි. හිතේ නීවරණ යටපත් වෙලා තියෙනවා. ඉතින් එච්චරට හොඳ ප්‍රබල සමාධියක් ඇති කරගෙන ඉන්නවා. හැබැයි විපස්සනාවක් වඩලා මේ හිතේ කෙලෙස් හඳුන ගන්න පුළුවන් හැකියාවක් ඒ පැත්ත එයාට නැහැ. හැබැයි සමාධිය ප්‍රබලයි. හැබැයි ඒ අතර ඔන්න අපි හිතමු එයා පාරේතොට යනකොට ඔන්න ලස්සන රූපයක් දකිනවා. ස්ත්‍රියක් දකිනවා. මේ අපි හිතමු පිරිමි යෝගාවචරයෙක් කියලා, හාමුදුර කෙනෙක් කියලා හිතමු. එතකොට මේ එළිය දකිනවා ඊටාම සුරූපී කාන්තාවක්. දැන් මේ කාලෙකින් ඔන්න ඒ බඳු රූපයක් දැක්කහම හිතේ රාගයක් පහළ වෙනවා. ඒ පහළ වෙන රාගය අර කෙලෙස් බරිතව ඉන්න ගිහි තැනැත්තෙක්ගේ හිතේ පහළ වෙන රාගයට වඩා අරයට ප්‍රබලව දැනෙන්න පුළුවන්. මොකද අර හිතේ පැවතුනේ හරිය සමාධිමත් ගතියක් අර පහළ වෙච්ච රාගසිත ප්‍රබලව දැනෙනවා අර සමාධිමත් හිත ඒ පහළ වෙච්ච රාගය එක හත කරලා ගන්නවා දැන් ඉතින් ඒක ඉක්මනටම පෝෂණය වෙනවා. ඉක්මනටම ඒ ඔස්සේම දිගට හිතෙනවා වෙනත් පැත්තක් හිතාගන්න බැරි තරම් මේ හිත ඒ රාග සිතුවිල්ල විසින් වහයලා ගන්නවා. රාග සිතුවිල්ල විසින් මැඩපවත්නවා. දැන් සමහරට මේ වික්ෂුන් වහන්සේ සිවුරු අරලා යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ යෝගාවචරයා බස් එකෙන් බැහැලා ගිහිල්ලා කතා කරන්න යන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ අර එක පාටම ෂණිකව හැඟුම්බර වෙන්න පුළුවන් හැකියාවක් අවදානමක් ඒ සමාධි හිතේ තියෙනවා. ඉතින් ඒකයි ඇත්තටම අපි සතිය ඉස්සරහට කරගෙන යන්න කියලා හැමතිස්සෙම කියන්නේ. මේ සමාධිය කියන එක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන යන්න ඕනේ. ඒකේ සීමාව දැනගෙන පරිහරණය කරන්න ඕනේ. සතියයි ප්‍රඥාවයි මූලික කරගෙන යන එක ටිකක් පරිස්සම්සහගතයි කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක දෙයක් කියන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි. මේ දැන් අපි අහලා තියෙනවානේ බුද්ධ කාලයේදී ස්වාමීන් වහන්සේ මේ ඒ ඒ රහතන් වහන්සේලා එහෙම අත්වත් වෙනවා නේද සමිංහන්සේ. එතකොට හරිම විවේක සුවේ මේ අවසාන මේ මොහොතට මුහුණ දීලා තියෙනවනේ සමිංහන්සේ. එතකොට දැන් අපි මෑත කාලේ අර අහපු දැන් අද මේ අර මේ ශ්‍රීපාදේ වැඩ සිටපු මේ මේ මාළික ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු අද තියෙන ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේටත් මේ පිළිකාත් තත්ත්වයක් ඉඳ තමයි උන්වහන්සේ අන්තිමට අපවත්ුනේ ස්වාමීන් වහන්සේ. එතකොට මම අර පොතක් කියවුවා අර මේ රහත් තෙරණියක් ගැන පොතක් තිබිලා ඒ එතුමියත් අවසාන කාලයේ පිළිකා තත්ත්වයක් හින්දා තමයි අපවත් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට එතන පොඩි කන්ට්‍රොවර්ෂල් පොයින්ට් එකක් තියනවාද ස්වාමීන් වහන්සේ? නෑ මට නම් මම දන්නේ නැහැ ඉතින් මේ ඇත්ත වශයෙන්ම හිටපු தත්ත්වය කියන්න ඉතින් මම මම දන්නේ නැහැ. කෙසේ නමුත් එහෙම ඉතින් කන්ට්‍රොවර්ෂල් පොයින්ට් එකක් නෑ. මොකද දැන් මුගලන් මහරහතන් වහන්සේ තවත් කෙනෙක්ගේ තාඩන පීඩන වලට ගැහුම් බැනුම් වලට ලක් වෙනානේ පිරිනවන් පෑවේ. ඒ නිසා මරණය මොනාන්දමකින් සිද්ධ වෙයිද කියලා අපිට කල්ැතුව කියන්න බෑ. රහතන් වහන්සේලාට පවා ඇතැම් වෙලාවට දුක්ඛිත ඒ කායික වශයෙන් දුක්ඛිත මරණයක් ඇති වෙච්ච අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා පිරිනුවන් පානකොට ඇත්තටම අතිසාර රෝගයක් වැළඳුණා කියලා කියන්නේ. නිරන්තරයෙන්ම දැන් මේ ලේ අතිසාරය සිද්ධ වෙනවලු. ලේලු අයින් කරන්නේ. එච්චරට ඉතින් මේ කය කියන එක ඉතින් ආයෙත් මේ මේක රහත් වුණාද සෝවාන් වුණාද පු탁ජනද කියලා නැහැ. මේ කයේ ඉතින් කොහොමත් ලෙඩ ගොඩක් තමයි. ඉතින් මේ කය මොන වගේ ඉරණමකට අන්තිම මොහොතේදී පාත්‍ර වේද කියලා අපිට මුල් කාලෙදි කියන්න බෑ. ඉතින් බුදුරජාන් වහන්සේටත් ඉතින් ලෝහිත පක්ඛන්තිකාය රෝගේ වැළඳුනා කියලා කියනවනේ නේද? ලේ අතිසාරය වැළඳුනා කියලා කියනවනේ. ඉතින් බොහොම අමාරු ලෙඩක් කියලා කියනවනේ. උන්වහන්සේ තාම අමාරුවෙන් එක මැඩපවත්ත ගත්තා කියලාත් කියනවනේ. ඒ නිසා අපිට ඒක අතීතයේ වර්තමානයේ අනාගතයේ කියලා දෙයක් නැහැ. මේ කය කියන්නේ ඉතින් කොහොමත් ලෙඩ ගොඩක් තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සිත් වෙනවා ස්වාමීන් වහන්සේ ගොඩක් සිත් වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි කර ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා දේශනාව සම්බන්ධයෙන්. ඔව්. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අර දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ දුක කියන්නේ පංච උපාදාන ස්කන්ධයම දුකයි කියලා. ඔව්. දැන් එතකොට ස්වාමීන් වහන්සේ ඒ ඒ විදිහට රූපස්කන්ධය ඒ විදිහට ඒ කොටස් පහම තේරුම් ගැනීමත් මේ දුක හඳුනා ගැනීම කියලා හිතා ගන්න පුළුවන්. අනිවාර්යෙන්. අනිවාර්යෙන් පුළුවන්. ඔව්. ඒක තමයි ඔව් නෑ ඇත්තටම දැන් ඒකනේ අපි ඔය මීට කලින් සූත්‍රයේද මම හිතන්නේ මම මේ බුදුරජාණන් වහන්සේගේම දේශනාවක් අනුසාරයෙන් අපි කතා කරද්දී මතක් කරා දැන් මේ පංච උපාදානස්කන්ධයම තමයි දුක කියලා කියන්නේ. ඒතර එහෙනම් මේ දුක පිරිසිදු දැනගත යුතුනේ. දුක හාත්පසින් දැනගන්නවා. ඒතර කොහොමද මේ එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු දැනගන්නේ? ඒක තමයි අපිට සතිපට්ඨානය කරහා කරන්නේ. දැන් අපි කායानुපස්සනාව වඩනකොට මෙන්න මේ රූප උපාදානස්කන්ධය තමයි පිරිසිදු දැනගන්න අපි උත්සාහත් වෙන්නේ. වේදනානුපස්සනාවක් වඩනකොට වේදනා උපාදානස්කන්ධය තමයි අපි පරිහරණය කරන්නේ. ඒක තමයි හාත්පසින් දැනගන්න, පරීක්ෂණ කරන්න, නිරීක්ෂණය කරන්න අපි උත්සාහත් වෙන්නේ. එතකොට තමයි මෙන්න වේදනානුපස් මේ වේදනා උපාදානස්කන්ධය අපි දැනගන්නවා. යන්නේ දුක පරිඤ්ඤයයන්. දුක්ඛං පරිඤ්ඤයයන්. මේ දුක්ඛ සත්‍ය දැනගන්නවා. කියන එතකොට මේ වේදනා උපාදානස්කන්ධය තමයි අපි හොඳට මේ පරීක්ෂා කරලා බලන්නේ. ඊට පස්සේ සංඥා සංස්කාර විඥාන කියන උපාදානස්කන්ධ තුන තමයි චිත්තානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදී බහුල වශයෙන් පරිහරණය කරන්නේ. ඉතින් එතකොට මේ හතර සතිපට්ඨානයක් වඩනවා කියලා කියන්නේ එකාතකින් අපි මේ දුක දුක වශයෙන් පිළිසඳ දැනගැනීමක් ඒක දැනගන්නකොට ඔන්න තේරෙනවා මෙන්න මේක තමයි මේකේ යථා ස්වභාවය කියලා. එතකොට අන්න දුකට හේතුව තේරෙලා ඒක අතහැර දැමීමක්. ඉතින් එතකොටනේ අර හිතපත් වෙන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා අන්තිමට ප්‍රතිඵලයක් වශයෙන් පෙන්වන්නේ. දැන් ඉතින් ඔන්න හිත මොකක්වත් ඇසුරු නොකර ඉන්නවා. මොකක්වත් උපාදාන නොකර ඉන්නවා. දැන් ඒතර උපාදාන නොකර සිටීමක්. දැන් ඒතර පංච උපාදානස්කන්ධයන්ගෙන් පටන් ගත්තට මොකද අන්තිමට උපාදාන නොකර සිටීමකින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ නිරෝධ සත්‍යයෙන් ඉවර වෙන්නේ. තුන්වෙනි සත්‍යෙට දැන් පැමිණිලා දැන් කිසිම දෙයක් ලෝකේ තියෙන කිසිවක් උපාදාන නොකර සිටින්න දැන් මේ යෝගාචර උත්සාහත් වෙනවා. ඒ කියන්නේ Nirodha සත්‍යයක් සාක්ෂාත් කරන්න එයා උත්සාහත් වෙනවා. ඉතින් මේක එකපාරක් කළා හරියන්නේ නැහැ. මේක සිය දහස් වාරේ. නැවත නැවත හිත උපාදාන කරන වාරයක් ගානේ උපාදාන වලින් හිත නිදහස් කරගෙන නැවත නැවතත් මේ Nirodha සත්‍යයට පැමිණෙන්න. එයා දරන ප්‍රතිපදාව ඒ සඳහා ඒ ක්‍රියාත්මක වීම, ඒ පුහුණුව තමයි ආරෂ්ඨාංග මාර්ගය වශයෙන් පෙන්වන්නේ. ඒකයි සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය. එහෙමයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නික දැන් හම්බුනා පැහැදිලි කිරීමේ තව ටිකක් පැහැදිලි කරගන්න ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් මේ දුකයි ආශ්‍රවයි ඒක නිරෝධය අපිට දැන දැනගන්නකොට තමයි නේද ස්වාමීන් වහන්සේ හරියටම මේ මේ ආශ්‍රවයට මේ ආශ්‍රමයන්ගේ සමුදේට අපි යට වුණා කියලා තේරෙන්නේ මේවා නිරෝධය තේරෙනවා විතරයි නේද ස්වාමීන් වහන්සේ වෙන්න පුළුවන් මොකද කියන්නේ දැන් ආශ්‍රවයන්ගෙන් අපිටම ආශ්‍රවයන් දැන් සක්‍රිය වෙලා නැහැ එහෙමනම් හිතේ තියෙනවා සාමකාමී ගතියක් හිතේ තියෙනවා අවිසිච්ච නැති ගතියක් හිතේ තියෙනවා පැහැදිලි ගතියක් ඒ කියන්නේ යම්තා දුරකට ආශ්‍රවයන්ගේ ඒ නිරුද්ධ වෙච්ච මට්ටම තමයි දැනට තියෙන්නේ. හැබැයි යම් වෙලාවක ආශ්‍රවයන් සක්‍රිය වෙලා ඒවා උසිගැන්විලා ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ හිතේ දැවිල්ලක් තියෙනවා. හිතේ ආයෙත් නිකන් කියවිල්ලක් තියෙනවා. ආයෙත් හිත සිද්ධි බහුල වෙච්ච ගතියක් තියෙනවා. හිත ඇතුලේ සිතුවිලි බහුල වෙච්ච ගතියක් තියෙනවා. හිත නිකන් බර වෙච්ච, හිර වෙච්ච ගතියක් තියෙනවා. සංඥා බහුල ගතියක් තියෙනවා. ඒ කියන්නේ ආයෙත් ඉතින් ආශ්‍රවයන් සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම කියන නිරෝධය අර මොහොතකට අත්දකින නිරෝධය ස්වාමීන් වහන්සේ දැන් යම් යම් දෙයක අනිත්‍යතාවය දැනෙනකොටනේ අපිට හිතෙන්නේ මේක අපි නිත්‍යයි කියලා සැලකුවා කියලා. ඒ වගේ අවස්ථාවක් ස්වාමීන් වහන්සේ. අපි නිත්‍යයි කියලා සැලකුවා කියන්නේ ඒ කියන්නේ දැන් අපි රූප අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට මේකේ අනිත්‍යතාවය අපි දැක්කොත් ඉන්නේ ස්වාමීන් වහන්සේ අපිට හරියටම තේරෙන්නේ අපි කලින් රැවටිලා හිටියා කියලා මේක රූපයක්මයි මේකට ආත්මීය ස්වභාවයක් දීගෙන අපි මිනුමක් ඇති කරගෙන හිටියා කියලා අපිට තේරෙන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය දකින්නකොට තේරෙනවා. වෙන්න පුළුවන්. ඒක හරි. මොකද ඒ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්නවා කියන්නේ ඒකාතකින් විපස්සනා නුවණක් නේ පහළ වෙන්නේ. දැන් අපි අනිත්‍ය තේරුම් නොගත් අවස්ථාවේ අපි ඒක නිත්‍ය කරගෙන ඉන්නේ. මෙයා ඉන්නවා, මෙතන දෙයක් තියෙනවා කියලා. ඉතින් හැමතිස්සෙම මේ නිත්‍යත්වයෙන් සැලකීමක්, ස්ථිර බවකින් සැලකීමක් මේක දිගට පවතින දෙයක් කියලා ගැනීමක් තමයි එතන තියෙන්නේ. දෙතන තියෙන්නේ අත්‍තරම අර කිව්වා වගේ ආත්මීය ස්වභාවය. එහෙමයි. ඔව් ඔව්. බොහෝම හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉවස්සලයි කන්නත්. ඔව්. සම්හාස අනේ දැනේ නැහැ මම ඉස්සෙල්ලා මට පොඩක් ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණා. මම ප්‍රශ්නයක් වුණා දැනේ නැහැ. සංවිධායක මහත්මියට සමා වෙන්න ඕනේ. ඔබ හන්ද සමා වෙන්න දැනේ නැහැ. මම අත් උත්තර තිබ්බා. හ්ම් හ්ම්. ඔව් ඒක දන්නේ නැහැ කතා කරලා කියලා ලැබුණේ නැහැ ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණ නිසා. හරි. සම්හංශ මේ දැන් අපි ඉන්ද්‍රයන් දැන් මේ සති සමාධි වඩනකොට ඉන්ද්‍රයන් සංවර වෙනකොට ඉන්ද්‍රයන්ගේ ටිකක් තීව්‍ර ගතියක් එනවා සම්හංශ. ඔව්. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රයන් ඉන්ද්‍රයන් බොහොම සංවේදී වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එකෙන් අදහස් වෙන්නේ ඉඳුරන් මොට්ට කරගෙන බිසු S2 අන්ධ කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. ඒවා හොඳට සක්‍රියයි. හොඳට මේ නැගිටලා අවදියෙන් ඉන්නේ. හැබැයි ඉතින් ඒවා ගැන ටිකක් අවධානයෙන් ඉන්නේ. මෙයා මොකාද දිහාද බලන්නේ. අල් අපේ ලොකු සංස කියන්නේ පොල් ගහ ගන්නද, ගෙහෙල් ගහ ගන්නද යන්නේ කියලා බලාගෙන ඉන්නේ. සමහරවිට ඉතින් මේ මාතේ පොඩක් අහගන්න තමයි කතාවේ දිබ්බ චක්කෝ ඥානය දිබ්බ සෝත ඥානය ගැන කතා කරනකොට ඒ ඉදරන්ගේ සංවර වීමට ප්‍රඥාව එකතු වීමක් වගේද එතනසෝ නෑ මටත් ඒව නම් එකක්වත් නැහැ. දැන් දහමේ නම් පෙන්වන්නේ ඒ එහෙම සංවර වීමම නෙමෙයි. සංවරයත් අත්‍යවශ්‍ය ඇති. ඊට වඩා අර සමාධිය දිනු කළා ධ්‍යාන වඩලා ඒවා හොඳට වශී කළා ඒවා තුලින් ඇති කරගත්ත අභිඥා තත්වයක් තමයි දිබ්බචෝ සිබ්බසෝත දිබ්බචක්කු කියලා වශයෙන් මේ විවිධ අභිඥා මට්ටම් පෙන්වන්නේ. ඒක එකාතකින් සෑහෙන සමාධියේ වශීකృత කිරීමක්. මේ විපස්සනාවකට වඩා එතන තියෙන්නේ සමාධිය හොඳට වඩලා තමන්ගේ විශේෂයි පවත්වමින් ඒක හොඳින් පරිහරණය කරමින් ඒ විනිවිද යන්න පුළුවන් තරමේ හිත සමාධියෙන් ශක්තිමත් කර ගැනීමක් තමයි එතනදී කතා කරන්නේ. ගොඩක් ඒ සිදුවන සමනත් තව පොඩි ගැටලුවක් තියෙනවා සමනහස. මෙහෙමයි සමනහස දැන් අර නිදහස් සිත් ගොඩක් නිදහස් ගොඩක් ඇසුරු කරන විස්තරදාන්න සැලසුම් කිරීම හරිම අමාරු වෙදිනදා ජීවිතය තුළදී නෙවෙයි. දැන් අපි මොකක් හරි තත්ත්වයක් කියදෙනවා නම් දානයක් හෝ මොකක් හරි කවුරු හරි එනවා හරි අපි ඒතර ඔක්කොම සැලසුම් කරන්න ඕනනේ. ඒක හුඟා අපහසුයි ස්වාමීන් වහන්සේ ටිකක් ඒක සම්බරව ගෙන්නන්න පොඩ්ඩක් උපහන්සේගේ උදව්වක් ඉතින් බලාපොරොත්තු වෙනවා මොකද ඒ කියන්නේ හිතන එක සමහර වෙලාවට දැන් නවත්තනවා ආයෙ කවුරුද කියන්නේ තමයි ඒ තරමටම ඒක හරි අමාකාර ඒ හැබැයි ගැටෙන්නේ හරි අපහසුයි මොකද අර හිත දිහා බලලා ඉනහා වෙන්න ගොඩක් වෙලෙට පුරුදුන නිසා දැන් අර ඒක ක්‍රියාවක් වගේ නිසා මිසක් ඒක ගැටීමක් නැහැ නමුත් හරිම ඒක උදාත්ම අපහසු පිටින් ඔබ අන්තිමේ සම්බර කරගෙන යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හ්ම් ඔව් ඒක නම් ඇත්ත. ඒ කියන්නේ දැන් කොහොමවත් يعني හිතනවා කියන එකේදී හිතට බරක් තියෙනවා. හිතන්න හිතන්න හිත ආයිත් ප්‍රපංච වලටත් යන්න නිකන් දඟලනවා. නිකන් අපි නිකන් වැට ගාව වගේ ඉන්නේ. දැන් පොඩ්ඩක් වැඩි වුණොත් ඔන්න ප්‍රපංචයට යනවා. පොඩ්ඩක් වැඩි වුණොත් ආයෙත් හිතේ ආතතියක් ගොඩනගෙනවා. ආයෙත් නිකන් අර හිතේ තිබිච්ච සංසුන් ගතිය නැති වෙලා සාමකාමී ගතිය නැති වෙලා ආයෙත් හිත නිකන් ආතතිගත වෙන්න ගන්නවා. ආයෙත් හිත නිකන් කියවන්න ගන්නවා. එතකොට අර තිබුණ සැහැල්ලුව නැහැ. දැන් කලින් නම් තිබුණ හරීම සහනශීලී ගතියක්, නිවිච්ච ගතියක්, එහෙම නැත්නම් හිතේ පැහැදිලි බව තියුණා, සාමකාමී ගතිය තියුණා. මේ නිශ්ශබ්ද භවයේ තියෙන සුන්දරත්වයක් නැත්නම් මේ නිශ්ශබ්ද භවක තියෙන ගැඹුරක් අත්දකින්න හම්බුණා. නමුත් දැන් එහෙම නැහැ. ඔන්න ආයෙත් හිත කියවනවා. ආයෙත් අතීතය මතක් කරලා දෙනවා. ආයෙත් අනාගතය මතක් කරලා දෙනවා. ඉතින් එතකොට ආයෙ පැටලෙනවා. ඒ නිසා මේවා සමබර කරන එක තමයි ඉතින් එක අතකින් ප්‍රතිපදාව වෙන්නේ. මොකද ඒ කියන්නේ දැන් අපිට බැහැනේ මේ හිත නිශ්ශබ්දවම තියාගෙන ඉන්නත් එකපාරටම බැහැ. ඉතින් එකපාරටම කියන්නේ කොහොමත් අමාරුයි. දැන් බුදුරජාණන් වහන්සේටත් විතර්කයක් එහෙම පහළුණා කියලා කියනවා ඉතින්. ඒක දැකලා මාර්යා ඇවිල්ලා රජ කරන්න රජකම පටන් ගන්න කියලාත් ඉතින් යෝජනා කළා කියලාත් කියනවා. ඒ නිසා මේ හිත ගැන ඉතින් අවධානයෙන් ඉන්න ඕනේ. විතර්ක මට්ටමින් අඩුතරමින් නවත්ත ගන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒකට දිගට යන්න නොදී ප්‍රපංච කරන්න ඉඩ නොදී වළක්ව ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අතරම බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් ඔන්නේ ප්‍රපංච මට්ටමට යන්නේ නැහැ කියලා කියනවා. විතර්ක මට්ටම වෙන්න පුළුවන්ලු. නමුත් ප්‍රපංච මට්ටමට යන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා පොඩ පොඩ අපිත් උත්සාහත් වෙන්න තියෙන්නේ. කොහොමද මේ ප්‍රපංච වලින් හිත මුදවගන්නේ? වටවලල්ලේ ඈම් වලින් හිත මුදවගන්නේ කොහොමද? දැන් වෙලා තියෙන්නේ අපි දැන් එදිනදා කටයුතු කරද්දී මේ ප්‍රපංච වලට තුඩු දෙන දේවල් තමයි පරිහරණය කරන්න සිද්ධ වෙන්නේ. දැන් අපි කතා කළානේ අර මේ සක්ක පඤ්ඤ සූත්‍රයේ සක්කපඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ ඒ කියන්නේ අපිට ඉන්ද්‍රයන් හරහා දකින්න ලැබෙන්නේ ප්‍රපංචයන්ට තුඩු දෙන දේවල්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා බඩු දිහා බලනවා. සබන් ಜಾති තියෙනවා, කෑම ಜಾති තියෙනවා. ඉතින් රටේ නැති දේවල් තියෙනවා. මේ හැම එකක්ම මේ ප්‍රපංචයක ප්‍රතිඵලයක්. අපි හිතමු සෙල්ලම් බඩුවක් දැක්කා. පුංචි ළමෙක්. ඉතින් මේ සෙල්ලම් බඩුව කියන්නේ යම් කෙනෙක්ගේ හිතේ පහළ වෙච්ච ප්‍රපංචයක්නේ. එයා මෙහෙම හැදුවා නම් හරි මේ විදිහට රෝද දාන්න ඕනේ මේ විදිහට පාට කරන්න ඕනේ මේ විදිහට හැඩ ගන්නවන්න ඕනේ මේ විදිහට මේක නිර්මාණය කරන්න ඕනේ කියලා කල්පනා කරලා කල්පනා කරලා ඒක හිතින් හදලා මොඩල් කරලා තමාට කම්පියුටර් එකකුත් පාවිච්චි කරලා ඒකිනුත් මේක එහෙට මෙහෙට ඩිසයින් කරලා ඉතින් මේ ප්‍රපංච ගොඩක් ඊට පස්සේ තමයි මේක නිෂ්පාදිතයක් වශයෙන් නිෂ්පාදනයක් වශයෙන් ඔන්න එළියට දැම්මේ දැන් තමයි තියෙන්නේ හොඳ ලස්සනට අහුරලා තවත් ටිකක් ඕකට ඉතින් ලස්සන කරලා දැන් ඔන්න සුපර් මාකට් එකේ රාක්කේ උඩ තියෙනවා. මේක දැක්ක ගමන් ඉතින් හිත ගෙවන්න ගන්නවා. මොකද මේ තියෙන්නේ ප්‍රපංචයකට ප්‍රතිඵලයක්. ඒ ප්‍රපංචයේ ප්‍රතිඵලය තවදුරටත් අපේ හිතේ විතර්ක පහළ කිරීම සඳහා ලොකු රෝෂණයක් ලබලා දෙනවා. ඒ නිසා ඒ ප්‍රපංචයට තුඩු දෙන අරමුණු ඇසුරු කරන අපේ හිත විතර්ක කරමින් විතර්ක කරමින් ආයෙත් ප්‍රපංච කරන්න හදනවා. ඒ නිසා කරන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ බඳු පරිසරයක, මේ බඳු සමාජයක තමයි ජීවත් අතීතයට වඩා අද අපේ හිත අවශ්‍යන දේවල් ප්‍රපංචයට යොමු කරන දේවල් බහුලව තියෙනවා. ඉතින් අපි ඒ නිසා පරිස්සම් වෙන්න අවශ්‍යයි. කොහොමද මේවා තුලින් මගේ හිත වල්වදින්න නොදී, මුලා වෙන්න නොදී බේරගන්නේ. කියන ඉතින් අපි සෑහෙන්න සැලකිල්ලෙන් යාවිත වෙනවා. ඉතින් සෝනක් අර දැන් සැලසුම් කරන එක තමයි ගොඩක්ම අමාරු. ඒ කියන්නේ වෙද්දේට මේ දැන් අර ලොකු කර්මාන්ත ශාලාවක් අක්කේ දුවනවා වගේ ඔළුවට ලොකු කලබලයක් වගේ. ඔව්. ඒක හරි අමාරු දැන් ඒක දැන් නැවතුත් සැලසුම් කරන්න බෑ. හා. ඒ ඒවත් ඒක කොහොමද සෝනක් ඒක පොඩ්ඩක් බැලන්ස් කරන්නේ කොහොමද මේ ජීවිතය තුළ? නෑ ඉතින් ඔය ගිහි ජීවිතේ තරම් නෙවෙයි පැවිදි ජීවිතයටත් අදාළයි. දැන් අපිත් එක එක දේවල් දකිනවා. ඉතින් ඔන්න හිත කියවන්න ගන්නවා. ඉතින් මේකයි ඉල්ලනවා. මේක ඕනේ කියලා කියනවා. මේක නැතුවම බෑ කියනවා. මේක හම්බුනොත් හොඳයි කියනවා. ඉතින් ඒ එතකොට ඉතින් තාම හිතේ ආසාව තියෙන්නේ. තාමත් හිතේ තණ්හාවක් තියෙන්නේ. මේ ලද දෙයින් සතුටු වෙන්නේ මේ මොහොතේ තෘප්තිමත් වෙන්නේ තාමත් මේ දැකපු දේ ඉල්ලනවා. ඉතින් එතකොට නිකන් අර තාම හිතේ ඒකාතකින් ක්‍රියාත්මක වෙන සක්‍රිය වෙන්න දඟලන කාමාශ්‍රවය. එහෙම නැත්නම් සක්‍රිය වෙන්න දඟලන භවආශ්‍රවය. තමයි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ. මට මේක ලැබුණොත් හොඳයි. මෙහෙම වුණොත් හොඳයි. මේක වෙනස් වුණොත් හොඳයි. නැත්නම් මම මේ தත්ත්වයටපත් වුණොත් හොඳයි. මේ ඔක්කොම භවආශ්‍රවය. ඊළඟ මොහොතක් ගැන තියෙන නැඹුරුව. ඒ ඒකට තියෙන නතිය, ඒ පැතනිය ඇලවීම හිතේ මේ පැත්තට නිකන් යොමු වෙලා තියෙනවා. වර්තමාන මොහොත ගැන තෘප්තිමත් බවක් නැහැ. ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. ඒක හම්බුණා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් එතකොට මේ අපේම හිතේ ඒ තියෙන සියුම් මන්දමින් ක්‍රියාත්මක වෙන භව තණ්හාව තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි සාමාන්‍යයෙන්. හොඳයි හොඳයි. බුද්ධිමාත්මිය නැවතත් ඇසවීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස එතකොට ඒ හිතේ බව තත්ත්වයක් සකස් වෙනකොට එතනට සතිය අපි යොදන්නවා. හිතවනවාද? අන්න හරි. ඔව්. එතනට සතිය යොදන්න ඕනේ. දැන් ඉතින් ආයෙත් මෙයා මේ කරන දැඟලිල්ල තේරුම් ගන්නවා. ආයෙත් දැන් මෙයාට දැන් අර පුංචි ළමයින්ට නිකන් අර සමහරලාට නිකන් එක තැන ඉන්න බැරුව නලියන්නේ. හරිද? එතකොට තේරෙනවානේ ආ මේ මේ ඇවිල්ලා මේ පණු බේත් දීලා නැහැ. දැන් මේ බබාට බඩගිනි වෙලා. මෙයාට දැන් කිරි ටිකක් දෙන්න ඕනේ. මෙයාට දැන් වතුර ටිකක් දෙන්න ඕනේ. කියලා ඒ අම්මා දකිනවානේ. දැන් බබා නලියනකොට බබා දඟලනකොට අන්නේ වගේ දැන් අපේ හිතත් දැන් අර මුලින් නම් තිබුණා නිකන් සාමකාමීව. දැන් ඔන්න ආයි නලියන්න ගන්නවා. දැන් ඔන්න ආයි දඟලන්න ගන්නවා. දැන් ඔන්න ආයි පොඩ්ඩක් නටන්න ගන්නවා. එතකොට බලන්න ඕනේ මොකද මේ නටන්නේ? මොනවද දැන් මේ ඉල්ලන්නේ? මොකටද ආසාවක් තියෙන්නේ කියලා ඉතින් සතිය පිහිටුවා ගන්න ඕනේ. සතියෙන් තමයි නිකන් අම්මා කෙනෙක් වගේ එයාව ඉතින් ආයි පොඩ්ඩක් ඔන්න ඇඟට තට්ටු කරලා ආයි නිදි කරලා තැම්පත් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මොනවද ඉල්ලන්නේ කියලා බලනවා. ඉතින් අන්න වගේ දෙයක් සතියෙන් කරන්න අවශ්‍යයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි සතිය අර මුලදී පුහුණු කරනකොට දවස පුරාම සතිය පවත්වන්න උත්සාහ කරනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය નિરાයාසයෙන් සතියේට ඉන්න ඉඩ දැන් උන්වහන්සේ අපිට උපදේශ කරන විදිහට කරනකොට ස්වාමීන් වහන්සේ එතන සතිය නිරායස ඒකයි එතන මුලදී මුලදී ඔව් ඔව් ඔව් හරියටම හරි දැන් ඇත්තටම මුල මුල් කාලෙදී අපි නිකන් බලෙන් පවත්වන සතියක්නේ තියෙන්නේ දැන් හිත නිරන්තරයෙන්ම අසතිමත්. හිත එහෙදවනවා, මෙහෙදවනවා, අතීතයට පයින්නවා, අනාගතයට පයින්නවා, රූපයකට පයින්නවා, සද්දයකට පයින්නවා. ඉතින් අර වඳුරෙක් වගේම තමයි. පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ. එහෙම තිබිච්ච හිත අපි දැන් හික්මවලා හදන්න හදනවා මේ සතිය බලෙන් පවත්තලා. ඒතකොට නිකන් ආයාසයෙන්, වීරයෙන්, ධෛර්යයෙන් කරන ක්‍රියාවක් තියෙනවා. ඒක යම් තාද්දුරට ඔන්න සාර්ථක වෙනවා. අපි තුන් සක්මුනේදී කකුල පොළවේ වදිනකොට ඔන්න ආයෙත් කණෙන් අරගෙන ඇවිල්ලා ආයෙත් කකුල ගාව තියෙනවා. කණෙන් ඇදගෙන ඇවිල්ලා හතුල ගාව තියෙනවා. ආයෙත් ඔන්න ආයෙ ඊට පයින්නවා. ඊට පස්සේ වම් පාදයේ පොළවේ වදිනවා. ආයෙත් ඉතින් කණෙන් අල්ලන් ඇවිල්ලා වම් පාදයේ ගාව තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ වැඩන්නේ තියෙන්නේ. පස්සේ පස්සේ ඕක දැන් ටිකක් සාර්ථක වෙනවා. දැන් ඉතින් කණෙන් අල්ලන්න අවශ්‍ය නැහැ. දැන් පොඩ්ඩක් රවල බැලුවම ඇති. දැන් ඉතින් අපි ගාවට එනවා. ඊට පස්සේ එහාට යනකොට දැන් ඉතින් රවල බලන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් નિરાයාසයෙන් උන සතිය තියෙනවා. දැන් ඊටත් එහාට යනකොට දැන් අපි හිතමු හිත මොකක්වත් උපාදාන කරන්නේ නැතුව අපි විපස්සනාවක් වඩලා හිත මුකුත් උපාදාන නොකර සැහැල්ලුවෙන්ම තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අලුතෙන් සතිමත් වෙන්න කියලා දෙයක් නැහැ. දැන් සතියේම තමයි ඉන්නේ. හැබැයි ඒ ඒ සතිය අර කලින් වගේ බරපතල වීරයෙන් පවත්වන මේ කෙවිත අතට ගත්ත කණෙන් අල්ලගත්ත සතිය නෙමෙයි. දැන් නිකන් ඔය නිකන් අර තියෙනවා නොතියනවා වගේ සතියක් ඒ කතා කරන්නේ. ඉතින් එතකොට අර කිව්වා වගේ හිත පිට යන්න පුළුවන්. ඉතින් ඒකෙන්ම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ආ තාමත් මෙයා යනවා මේ පරණ පුරුද්දට තාමත් එතෙන්ට යනවා. තාමත් රූප බලන්න යනවා. තාමත් සද්ධාහන්න යනවා. තාමත් කාමාශ්‍රවයේ තියෙනවා. කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ යන ඒ අවස්ථා කීපේ විතරයි එතකොට අපි හිතේ කෙලෙස් විදියට ඇති වෙන්නේ එහෙමද ස්වාමීන් වහන්සේ? මේ වෙලාවේදී එහෙමයි කියලා කියන්න පුළුවන්. නමුත් වෙන වෙලාවකදී දැන් අපි බස් එකේ යනවා. එතකොට ඉතින් ඊට වඩා දේවල් ඇහෙනවා. ඊට වඩා දේවල් අපි හිතමු අත්දැකීම් ලබනවා. එතකොට ඉතින් ආයෙත් ඇවිස්සෙනවා. ඉතින් එතකොට අපිට ඒකයි ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ දැන් මේ වෙලාවේදී කෙලෙස් පහළ වුණේ නැහැ කියලා අපිට සහතිකයක් දෙන්න බෑ හිතේ කෙලෙස් නැහැ කියලා. උඩ මට්ටමේ කෙලෙස් නැහැ. පරිඋත් ทาน කෙලෙස් නැහැ. වීතික්‍රම මට්ටමක් නැහැ. හැබැයි අනුසය තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අහු කෙලස් දැන් YouTube එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ එතකොට එතන අහු වෙලානේ නේද ස්වාමීන් වහන්සේ? වෙන්න පුළුවන්. ඔව්. ආ තව දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ දැන් ඔය අපි පොය දවස් එහෙම තියෙන ස්වාමිනාංශය සහ සමහර මේ ආරණ්‍ය භූමි එහෙම තියෙනකොට දැන් ඔය අනිශ්චිත ස්වභාවය අත්විඳින කෙනෙකුට ඒ වගේ පොය දවසට ඒ පින්වන්ත බිම්බකට ගියපුවාම එතන විශේෂ අනුග්‍රහයක් ලැබෙනවා ස්වාමින්වහන්සේ. ඒක අපි ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි ආරණ්‍යයකට ගියා. ඉතින් ආරණ්‍යයකට ගිහිල්ලා <clears throat> එතන තියෙන මේ තියෙන අපිටම සංසිඳිච්ච පරිසරයක් තියෙනවා නම් සාමකාමී පරිසරයක් තියෙනවා නම් ඒකෙන් ඉතින් ප්‍රයෝජනය ගන්න පුළුවන්. මොකද නගරේ හිටියානම් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් දකින්න වෙන්නේ නැත්නම් මිනිස්සු කෑ ගහන ඒවා දකින්න වෙන්නේ රණ්ඩු කරන දේවල් දකින්න වෙන්නේ. ඒවන් ඉතින් දකින්න වෙන්නේ. කැලේකට ගියාම ඉතින් ඒ මොකක්වත් නැහැ. මේ ගහක් කොළක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් එතකොට අර හිත අවුස්සන ගතිය, හිත ප්‍රකෝප කරන ගතිය එතන නැහැ. ඒ ඒ ඒ හැකි නැත්නම් ඒ වාසිය ගන්න යෝගාවචරය උත්සාහත් වෙන එකේ වරදක් නැහැ. ඒකෝට පොය පොය වගේ දවසකට ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපි බලන්න ඕනේ. පොයට එන අය ඉතින් හොඳ නම් <laughs> සීල් ගන්න නම් එන්නේ. ඒගොල්ලොත් ඒ වගේම බොහොම සංසුන්ව තමන් තුළ සතියක් සමාධියක් ප්‍රඥාවක් දිනු කරගන්න උත්සාහත් වෙන පිරිසක් නම් ඉතින් ඒ තුළින් අපිටත් ලොකු උත්තේජනයක් ලැබෙනවා. අපිටත් ලොකු උනන්දුවක් එනවා. අනේ මෙයත් මෙහෙම උත්සාහ කරනවා නේද? එහෙම කියලා අපිටත් ලොකු ධෛර්යයක් එනවා. නෑ සම්පූර්ණයෙන්ම මම අහන්නේ ඒකයක්. ඉහි ජීවිතේ ඉන්න ගමන් දැසිල් ගන්න මම සිල් ගන්න ගෙම ගිහිල්ලා නෑ සම්මාන්ත. හරි. හැබැයි ඔය අනිත් ස්වභාවයෙන් මම අත්විඳ ඉස්සෙල්ලාම පොය දවසක. හ්ම්. එතකොට මම ගොඩක් කලබල කරගෙන හිටියෙත් මම එන ස්වාමීන් වහන්සේට තමයි ඒ වෙලාවේ කතා කරේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන කලබල පරිසරයක් ඔක්කොම තිබුණා. මම අහන්නේ එතන මේ පොය කියන දේ ඉෆෙක්ට් එකක් අපිට දැනෙනවද ස්වාමීන් වහන්සේ? ආ ඒතන හේතුඵල තමයි බලන්න වෙන්නේ. එදා එදා නිකන් හිතේ තිබුණා නම් යම්සි ප්‍රබෝධයක් අද අපි තුන් වෙසක් පොය දවස. ඉතින් මම කොහොම හරි මේ ප්‍රතිපදා හොඳින් කරන්න ඕනේ. අද නිකන් බුද්ධ පූජාවක් පවත්වන්න ඕනේ. මේ ප්‍රතිපත්ති පූජාවක් හොඳින්ම අද ඉෂ්ට කරන්න ඕනේ. කියලා නිකන් අර හිතේ නිකන් නැවුම් ගතියක් පහළ වෙලා. එතකොට නිකන් අර ඒකට යොමු වෙන ගතිය වැඩි වෙලා. මුළු හදින් කරන ගතිය ඇති වෙලා. ශ්‍රද්ධාවෙන් කරන ගතිය ඇති වෙලා. බුද්ධ පූජාවක් වගේ කරන ගතිය ඇති වෙලා. ඉතින් එතකොට නිකන් අර දවසේ තියෙන සුවිශේෂත්වයේ මතත් අපේ හිතේ යම්කිසි උද්‍යෝගයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ඉතින් අවස්ථානුකූලව තමයි හිතන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ එදා දවසේ දැන් අවුරුද්දකට විතර කලින් ස්වාමීන් වහන්සේ මේ මම ගොඩාක් මිනිස්සු කට්ටියක් වැක්සින් ගහන්න අරන් ගියා කොවිඩ් කලබල කාලේ තැනක හිටියේ. ඔව්. ඒ එහෙම තියෙන කොටත් අපිට හිත එහෙම වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් බැරි නැහැ. දැන් අතන අතන තියෙන නිකන් ඇත්තටම කලබලකාරී බවක් නම් තමයි අපි ටිකක් හැබැයි ඉතින් එතනදී ඔක්කොම කරගත්තා කියලා කියන්න බෑ. ඊට කලින් අපි පුහුණුවක් ලබලා තිබුණා. ඒ පුහුණුව අපි මේ විඳ ගන්නතුව ඒක විනාශ කර ගන්නතුව අතෙන්දිත් පවත්වන්න යම්සි උත්සාහයක් දැරුවා. ඒතර තියෙන අවදානමට අපි සූදානම් වෙලා ගියා. හිතන්න දැන් අපි ඒ කියන්නේ අපි දැන් අපි දන්නවා නම් කරන්ට් වැඩක් කරන්න යන්නේ කියලා. ඉතින් අපි ටිකක් මේ එතෙන්දි පරිස්සමේ වැඩ කරනවානේ. එක්කෝ රබර් ග්ලව් එකක් දා ගන්නවා. ඉතින් ඔය වගේ ඉතින් මොකක් හරි මේ පරිස්සම් සහගතව යනවනේ අපි දන්නවනේ මෙතන අවදානමක් තියෙනවා කියලා. ඒ වගේ තමයි දැන් අපි දහම ප්‍රගුණ කරලා තියෙනවා යම්සි පුහුණුවක් වෙනවා. ඒ අතරේ ඔන්න අපිට වගකීමක් එනවා මෙන්න මෙතන මාක් හරි බහර දూరు කාර්යයක් කරන්න. ඒ අපි පොඩ්ඩක් සූදානම් වෙලා යනවා. පරිස්සමෙන් යනවා. බැරි නෑ ඉතින්. බැරි බැරි බෑ කියන්න බෑ ඉතින්. ඔව්. එතන කියන මට අනිතා හිතුවා මම ඊට බලලාගෙන මම වැඩිපුර සතිය පවත්වන්න උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. එතන එහෙම දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් අපි අපි අපි අපේ පුළුවන් සමග තව කෙනෙකුට උදව් කරන්න උත්සාහ කරනකොට මේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන් පැත්තේ මාර ග්‍රහණය කියන එක බලපානවද ස්වාමීන් වහන්සේ? අපි ගාවට නම් එන එකක් නැහැ කියලා මං හිතනවා. ඉතින් මාරයටත් ඉතින් රටේ ඇති වැඩ දෙනවානේ. සමහරට යාගේ යාගේ පොඩි ඒජන්ත කෙනෙක් වගේ ඉතින් එන්න ඉඩ තියෙනවා. ඉතින් මම ඔය කතාව අහලා තියෙනවා මේ බික්කු බෝධි ස්වාමීන් වහන්සේ ඔය මොකද්ද එකක් සම්බන්ධයෙන් කියද්දි දැන් බුදුරජාණන් වහන්සේලා ගාවට වගේ නේද? ඉතින් කෙලින්ම මාර දිව්‍ය පුත්‍රයාම ඇවිල්ලා ඉතින් පොඩි පොඩි බාධාවන් කරනවලු. මොකද විශේෂ සුවිශේෂී බුද්ධිලේක්නේ. අපි වගේ කට්ටිය ගාවට ඉතින් ඒගොල්ලෝ මේ නෑලුවේ. එවන්නේ පොඩි පොඩි එයා යටතේ ඉන්න පොඩි අය තමයි දෙවන්නේ. ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ <laughs> කියන්න බෑ ඉතින් පොඩ්ඩ අහලා බලන්න ඕනේ. ලොකු සාහනසේ ගාවට આવත් නැහැ ඉතින් ලොකු සාහනසේ කන පැලෙන්න ගහනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අන්තයට හන්දේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. මේ තත්ත්වසර නෑනේ. ආනේ. හරි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. කවන්නේ ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. හොඳයි හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අහ් මේ අහතරයන් ආශ්‍රවයි නීවරණ ධර්මයි කියන දෙකම එක ආකාරව තේරුම් ගන්න දෙයක් කියලා පැහැදිලි කරලා ඒක තමයි. දැන් අපි ඇත්තම ආස්තව ආස්තවයන්ගෙන් නිස්සයි ඊවර වලින් ඉතිමයි කියන නෑ මෙහෙමයි. ඇතරම දැන් ආශ්‍රව අනුසය කියන දේවල් තේරුම් ගන්න වෙන්නේ ඒවා තාම මේ සක්‍රීය මට්ටමේ නැති කෙලෙස් කියලා කියන්නේ. නමුත් ඒක සක්‍රිය වුණාම තමයි ඔන්න නීවරණ වශයෙන් ඒවා හිත තුල පෙන්눔 කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කාමාශ්‍රවයේ යට තියෙනවා. ඒක සක්‍රිය වෙච්ච මට්ටමේදී ඔන්න කාම මේ කාම ඡන්දේ වශයෙන්, ව්‍යාපාදේ වශයෙන් ඒක දැනගන්න පුළුවන්. ඊළඟට අපි තුමු භවආශ්‍රවයේ තියෙනවා. ඒක සක්‍රිය වෙච්ච මට්ටමකදී එතෙන්දිත් සමාලාට කාම ඡන්දේ වශයෙන් එහෙම නැත්නම් අපි හිතමු ව්‍යාපාදේ වශයෙන් එහෙම නැත්නම් උද්දච්චයක් වශයෙන් කුක්කුච්චයක් වශයෙන් විචිකිච්ඡාවක් වශයෙන් ඒවා දැනගන්න පුළුවන්. ඒ වගේ මේ මේවා අතර යම් යම් සම්බන්ධතා තියෙනවා. අර නීවරණ මට්ටමේදී ඒවා කෙලින්ම සක්‍රිය වෙලා තියෙන. හිතේ මතු පිටට ඇවිල්ලා තියෙන්නේ. යට තියෙන මට්ටම නිදිගත් මට්ටම තමයි අනුසය ආසව මට්ටමක් වශයෙන් පෙන්වන්නේ. අහන්නත් ඔබ මට නම් ඇහෙනවා මහත්තයාව හරි. නීවරණ කියන්න මට්ටමේදී ඒක හිතේ මතු පිටම පේනවා. ආශ්‍රව අනුසය මට්ටමේදී ඒක පේන්නේ නැහැ. හිතේ සිතුවිලි වශයෙන් පහළ වෙලා නැහැ. හැබැයි පහළ වීමේ ප්‍රවණතාවයක් පහළ වීමේ හැකියාවක් හිත ඇතුලේ තියෙනවා දැන්. ඒක යටපත් වෙලයි දැනට තියෙන්නේ. කියන්නේ ආශ්‍රව තියෙනවා හිතේ යටි හිතේ තියෙනවා නීවරණ මත වෙලා තියෙනවා. එහෙම එහෙම හිතා ගන්න පුළුවන්. ඔව්. හොඳයි හොඳයි. ඊළඟ දවස් ගැටලුව ඉතිහාසයෙන් පැක් කරන්න පුළුවන්. අසරයි ගෞරවී ස්වාමීන් වහන්සේ මා වැටෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට මේක පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න හිතුණා මහත්මයක් අර කලබලකාරී පරිසරය පිළිබඳව ඉදිරිපත් කරපු ඒ ඒ සිද්ධිය ඇහුණාම ඒ සිද්ධියත් එක්ක ඔව් ස්වාමීන් වහන්සේ මම නියුත් දැන් අවුරුදු දැන් ගොඩක් කල් අත්දැකීමක් නිවුස් බලනකොට ඒ ගොඩාක් දුක හිතෙන සිද්ධියක් ඒක. නමුත් ඒක ගොඩාක් දුක හිතෙන සිද්ධියක්. නමුත් ඒක මම බල බල යනවා. නමුත් මට ඇතුලේ දැනෙනවා හොඳ මේ නිකන් හරි සංසුන් ස්වභාවයක් ඇතුලෙන් මට දැනි දැනි යනවා. අර කිසිම මේ ඒ සිද්ධියේ තියෙන දුක චුට්ටක්වත් මට දැනුනේ නැහැ. මම ඒක ඒ වගේ සිද්ධියක් තිබුණා. ඒ වගේ ස්වාමීන් වහන්සේ ඊට දවසකට වගේ දෙකකට වගේ පස්සේ තව තවත් සිද්ධියක් මට අත්දැකීමක් ලැබුණා මේ ගොඩාක් ගොඩාක් කරදරකාරී ටෙලිෆෝන් කෝල් එකක් නමුත් මම ඒක ඒකටත් මට වෙන දවසක නම් ප්‍රතිචාර දක්වනවා නමුත් කිසිම ප්‍රතිචාරයක් නැතිව අර ඇතුලෙන් මම හිතුව අර මම ඒක ඉදිරිපත් කරා ඊපස්සේ ඒක මට දැනුවත් වුණේ ධාතු ගුණ තමයි මේ පෙන්වන්නේ කියලා ඇතුලෙන් මට මේ මේ ටිකක් දැනෙනවා ටිකක් ටිකක් මේ දේවල් දැනෙනවා ඇතුළ මට දැනෙනවා නමුත් මම කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ ඒවට එහෙම අත්දැකීමක් ලැබුණා ස්වාමීන් වහන්සේ. ඒව කලබලකාරී පරිසරය වුණාට අපිට එහෙම අත්දැකීමක් ලැබුණා කියලා මට ඒක ඉතිපත් කරන්න ඉතුරු ස්වාමීන් වහන්සේට. ඔව්. වෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි පුහුණුවක් වෙලා තියෙනකොට ඕක තමයි අපිට තියෙන එකතකින් වාසිය එහෙම නැත්නම් ආශිර්වාදය. يعني අර කලබල වෙලා කලබල සාමාන්‍යයෙන් කෙනෙක් කලබල වෙන පරිසරයකදීත් සංසුන්ව තමන්ගේ හිත බේරගෙන ඒවෙන් ආවේගශීලී නොවි ඉන්න පුළුවන් කමක් යෝගාචරයට ලැබෙනවා. ඒක තමයි එක ප්‍රධානම ආනිසංශය. අනිත් අය නම් කෑකොස්සන් ගහනවා, කලබල වෙනවා, දුවනවා, පයින්නවා, අඬනවා විවිධ ප්‍රශ්න. අනිත් එනා ඉතින් එහෙම නෑ. යා දන්නවා මේකත් නිකන් ඇති වෙලා නැතිලා යන දෙයක්. මේකත් හුදෙක් වේදනාවක්. නැත්නම් මේකත් සිතුවිලි සමුදායක්. මේකත් මේ ඉවර වෙන දෙයක්. එහෙනම් යා එක්තරාන්දක යම්සේ නුවණක් දිනු කරලා තේනවා. හිත මෙල්ල කරගන්න පුළුවන් සතියක් දැන් හදාගෙන තියෙනවා. එහෙමනම් එයාට පුළුවන් එතෙන්දී කලබල නොවි ආවේගශීලී නොවි කටයුතු කරන්න. ඉතින් ඒක හුඟක් දෙනෙක් ප්‍රකාශ කරන ඒ වගේමයි සතිය දියුණු කිරීමේ ආනිසංශයක් වශයෙන් පෙන්ලා දෙන මේ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කොහොමත් වෙන්න ඔබ වහන්සේට මගේ নমස්කාරය වේවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ත්වන් සරණයි. හොඳයි. ත්වන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. මේ අන්දමින් අපි සීල දෙනා එක්ව රැස් කරගත්තා වූ සීලම කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදාගමු.